පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ලද ඒ ධර්මයක් අපි අහන්නට ඕනත් ඇයි කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අද අපි ගොඩාක් කාලවට විවිධාකාර විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වශයෙන් ධර්මය අහනවා. අපි මුලින්ම තේරුම් ගත යුතු කාරණාව තමයි අපට කුමක් සඳහාද මේ බුදු කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය. පින්වත්නි අපි දැන් පන්සිල් ගන්නට කලින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි වශයෙන් බුදුරජාණන් වහන්සේවත් උතුම් ධර්මයක් සංඝ රත්නයවත් සරණ ගියා. සරණ යනවා කියන එකේ තේරුම මොකද්ද? සරණ යනවා කියන එකේ තේරුම අපි පිළිසරණක් හොයනවා කියන එකට. දැන් අපි හිතමු අපට යම්කිසි අසනීපයක් හැදිච්ච තැනදී අපට ඒ අසනීපය සුවපත් කර ගැනීම සඳහා වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා පිළිසරණක් හොයනවා. එතකොට අපි මේ වෛද්‍යවරයා කියන විදිහට ඒ මෙහෙත් කරගෙන කටයුතු කරගෙන ඉන්නකොට අපේ ඒ අසනීපේ නම් වූ අසරණ ස්වභාවය වෛද්‍යවරයාගේ සරණ නිසා අපි සුවපත් වෙනවා. එතකොට එහෙනම් අපිට තව කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් යා යුත්තේ පිළිසරණකට යොමු විය යුත්තේ කුමක් එක්කද? අසරණ ස්වභාවයක් එක්ක. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරයන් වහන්සේවත් ධර්මයවත් සංඝයාවත් සරණ යනවා. එතකොට ඒ සරණ යන්න අවශ්‍යතාවය අපි ඉස්සරලාම තේරුම් ගන්නට ඕනේ. අපිට සරණ යන්නට නම් ඉස්සරලා අපි දැනගන්නට ඕනේ මොකද්ද? අපේ අසරණකම. අපේ අසරණකම දැනගත්ත තැනදී අපි හරියටම සරණක් හොයන්න. මොකද්ද අපි අසරණ භාවය? අපි අපේ ජීවිතය ගැන හොයන්නට ඕනේ. එතකොට තමයි අපට සැබෑම අසරණකම තේරෙන්නේ. අපි පින්වතුනි මේ ජීවිතය ගැන දන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකන් තියෙන මේ ලෝකයේ ස්වභාවය විතරයි. හැබැයි මේ ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකන් කාලය තුල තියෙන ජීවිතයේදී අපට අසරණකම් තියෙනවා. නමුත් අපේ අසරණ භාවය අපි තව වෙන දෙයකින් తాවකාලිකව ලබන තෘප්තියකින් සතුටකින් වහලා දානවා. ඒ නිසා අපට අපේ ජීවිතේ මේ අසරණ භාවය ගැන හිතන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එතකොට ඒ දේ තුලම තියෙනවා අපි තම තමන්ගේ ජීවිතයේ තියෙන මේ අඥානකම. දැන් අපි සියලු දෙනා පින්වත්තුනි මේ ජීවිතය ගත කරන්නේ විවිධාකාර ආශාවන් බලාපොරොත්තු එකතු කරගෙන මෙච්චර කාලයක් අනාගතයේ ජීවත් වෙවි කියලා උපකල්පනය යෙදෙමින් මෙන්න මේ ජීවිතයේ සැපසේ ගත කරන්නට මේ හැමදේම කරන්නේ. සුඛකාමානි භූතානි ලෝක සත්‍යෝ සියල්ලම කැමති කොමකටද? සැපයට. මෙන්න මේ සැපේ පිණිස තමයි අපි සියලු දෙනාම මේ ජීවිතය ගත කරන්නේ. මේ සැපේ පිණිස ජීවිතය ගත කරන තැනදී අපි හිතන්නේ නැහැ අපේ ජීවිතේ කොයි මොහොතක හෝ නැති වෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන්. එතකොට අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි. අපට සුව කර නොහැකි රෝගයක් හැදෙන්න පුළුවන්. අපේ ප්‍රියයන් වෙන් වෙනවා, අප්‍රියයන් එකතු වෙනවා. අපට දරා ගන්න බැරි කායික මානසික පීඩා එනවා. එතකොට අපේ මේ සියලුම සැලසුම් නැති වෙලා යනවා. ඊළඟට අපි කවුරුත් හිතුවේ නෑ මේ ජීවිතය කියන්නේ මේ මේ ජීවිතය විතරක් නෙමේ සසර ගමනක් තුළදී අන අතීතයේ අපි විවිධ ජීවිතවල ඉපදෙමින් අනාගතෙත් තව ලොකු ගමනක් යනවා. එතකොට මේ හැමදැනක්ම දැන් අතීතයේ දේන නිරුද්ධ වෙලා ඉවරයිනේ. අනාගත ජීවිතේ මේ හැම දෙයක්ම අපි සැපවත් කරගත යුතු බව අපට හිතෙන්නේ. අන්න අපි හිතන්නට ඕනේ කල්පනා කරන්නට ඕනේ මේ ජීවිතේ විතරක් නෙමෙයි අපි හිත වැරුණොත් මේ ජීවිතේ සැලසුම් කරගත සියල්ලක් ඉවරයි. ඔබ අප කාටවත් නිශ්චය කරන්න පුළුවන් අපි මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියලා. ඔබ අප කාටවත් නිශ්චය කරන්න බෑ. එතකොට අපි මේ ජීවිතේ විතරක් සැපයකට හැම දෙයක්ම කරන තැනදී අපේ ජීවිතේ පින්වත්තුනි එක මොහොතකින් නැති වෙලා ගියොත් අපේ මේ අදහස් අපේක්ෂා බලාපොරොත්තු සියල්ලම ඉවරයි නේද? මේ කරුණ අපි කල්පනා කරන්න ගියොත් තම තමන්ගේ ජීවිතේක අපි සියලු දෙනා තම තමන්ගේ ජීවිතේ කල්පනා කරනකොට අසරණද නැද්ද කියලා බලන්න. අපි දැන් විශාල බලාපොරොත්තු ටිකක් ප්‍රතිබඳගෙන හැමදේම කරනවා. තව සුළු මොහොතකින් අපි මැරෙනවා. අපේ ජීවිතේ කොච්චර අසරණයි. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා අපි හැමෝගෙම ජීවිතේ වයසට යන එකෙන් ලෙඩ වෙන එකෙන් මරණේ ප්‍රියංගෙන් වෙන් වෙන එකෙන් අප්‍රියන්නා එකතු වෙන එකෙන් ඒ විතරක් නෙමෙයි අපි ඊළඟ ජීවිතේ දුගතියකට යනවා නම් සසර ගමන උරුම කරගෙන ඉන්නේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි තිරිසන්, പ്രേත, නිරේ හැම ලෝකයක් කරා. අපි එවැනි දුගතියකට යනවා නම් අපේ ජීවිතේ කොච්චර අසරණයි. මේ අසරණ ස්වභාවයේ තේරුම් ගත්ත කෙනෙකුට අවශ්‍ය වෙනවා පිළිසරණක් හොයන්න. එතකොට එහෙනම් මේකට පිළිසරණක් සොයන්න අපි ඉස්සල්ලාම මේකට පිළිසරණක් දිය හැකි කෙනෙක් හොයාගන්න ඕනේ. අපේ බෝධිසත්වයෝ කියන්නේ බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලින් සතර කර නිමිති දැක්කා කියලා මේ පිටපතුන් අහලා ඇති. දැන් අපි සතර කර නිමිති කියන කාරණාවල කොච්චර දේවල් දැකලා තියෙනවා. ලෙඩ වෙන අය, වයසට යන අය, මැරෙන අය, පැවිදි අය අපි ගොඩක් දේවල් දැකලා තියෙනවා. නමුත් අපට මේ බෝධිසත්වයන් තිබෙච්ච චින්තනය ඇති වුණේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි ජීවිතේ ඇත්ත හොයන්න පටන් ගත්තා. බෝධිසත්වයෝ කල්පනා කරා ලෙඩ වෙන අය දකින්නකොට මේ විදිහට මමත් ලෙඩ වෙනවද? මේ විදිහට අන්නයත් ලෙඩ වෙනවද? ඇයි මෙවැනි ජීවිතයක් තියාගෙන අපි මේකට පිළිතුරක් සොයන්නේ නැත්තේ? මේ විදිහට හැමෝම වයසට යනවද? ඇයි මෙවැනි ජීවිතයක් තියාගෙන අපි මේකට පිළිතුරක් හොයන්නේ නැත්තේ? මේ විදිහට මමත් අන්නයත් මැරෙනවද? ඇයි මෙවැනි ප්‍රශ්නයක් තියාගෙන අපි මේකට පිළිතුරක් හොයන්නේ නැත්තේ? ශ්‍රමණයා දැක්කට පස්සේ කල්පනා කරා මේ ශ්‍රමණයා කියන්නේ මේකට පිළිතුරක් හොයන්නේ. එහෙනම් මම මෙන්න මේකට පිළිතුරක් සෙවිය යුතුයි කියලා බෝධිසත්වෝ ඒක හොයාගෙන ගියා. නමුත් අපි බැලුවොත් එහෙම අපේ ජීවිතේ මේ දේ ඕනතරම් අපට ප්‍රකටයි. නමුත් අපට එවැනි චින්තනයක් නැහැ. ඒකයි බුදුවරුන්ගේ තියෙන අසහාය චින්තනය. බුද්ධත්වයට පත් වෙන යොමු වෙච්චාගේ තියෙන අසහාය චින්තනය. එවැනි අයට මේ ජීවිතය ගැන හොයන්නට අවශ්‍ය පුංචි හේතුවක් ලැබුණොත් ඒ දේ හොයනවා. අන්න බෝධිසත්වෝ මේ මේ කාරණාව දැනගෙන ගිහිගෙන් අතහැරලා විමුක්තියක් හොයන්න යමු වුණා. ඒ කාලේ ಭಾರತೀಯ සමාජයේ තිබුණා විමුක්තියක් හොයන පරිසරයක්. අද කාලේ ඒ විදිහටම තියෙනවා. ඒකයි බුදුවරු ඉන්දියාව තුළ පහළවන්නේ. මොකද ඒකට හේතුව සමාජීය පසුබිම තුලම තියෙන දෙයක් තමයි විමුක්තියක් හොයන ගතිය. අපේ ලංකාවේ එවැනි සමාජීය පසුබිමක් නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ ඇසීමත් එක්ක විමුක්තිය හොයන්නේ. නමුත් දඹදිව තියෙනවා අදටත් මේ ගිහි අතහැරලා විමුක්තිය හොයන ගතිය. ඒතකොට බෝධිසත්වයන්ට මෙන්න මේ ස්වභාවයේ පරිසරයේ තිබෙන ත්‍රිවිධවත් එක්ක බෝධිසත්වයෝ හොයාගෙන ගියා එක එක ගුරුවරු ළඟට ආලාර කරා මුද්ද කරා මුද්ද. නමුත් හම්බුනේ නැහැ. අන්න බෝධිසත්වයෝ තනියම කල්පනා කරන්න පටන් ගත්තා. බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච තැනදී තමන්ට විමුක්තිය අන්න සාක්ෂාත් වුණා. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේව සරණ යුත්තේ අපේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාස කියන මෙන්න මේ දුකින් නිදහස් වීම පිණිසට තිරසරණක් හොයන වෙන දෙයකට නෙමෙයි මේ සඳහා සරණ යන්නට ඕනේ එතකොට අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියේ මේ කරුණට නම් වෙන දෙයකට නෙමෙයි නම් අපි දැන් එහෙනම් කුමක්ද කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා අපේ ජීවිතයේ මේ අසරණ භාවයෙන් නිදහස් වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කාටවත් විමුක්තියක් දෙන්නේ නැහැ. දැන් අපි අද අපි කැමති නේද අපට දුකක් එනකොට දැන් අපට ලෙඩ වෙන වයසට යන මැරෙන නැත්තම් විවිධාකාර දුක් කායික මානසික දුක් පීඩා එනකොට අපි කොහෙට හරි ගිහිල්ලා ආයාචනා කරලා මේක නැති වෙනවට කැමතියි. අපි කොහෙට හරි ගිහිල්ලා යදලා ඉල්ලලා මේක නැති වෙනවට කැමති. නැත්තම් ප්‍රාර්ථනාවක් නැති කරගන්න කැමති. අපි ටිකක් හිතන්නේ අපි කල්පනා කරන්නේ මේ ලෝකේ පින්වතුනි ආයාචනයකින් යැදීමකින් ප්‍රාර්ථනාවකින් අපේ දුක නැති වෙනවා නම් තව කෙනෙකුට මේ දුක නැති කරවලා දෙන්න පුළුවන් නම් බුදුරණවහන්සේට හොතව කෙනෙකුට ඕනම කෙනෙක් මේ ලෝකේ පින්වතුනි දුක් විඳලා ඉන්නවද කවුරුවත් නැහැ ඇයි අපි කවුරුවත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් හරියට කාගෙන් හරි කියලා ඉල්ලනවද? අනේ මට ඉක්මනින් ලෙඩ රෝගයක් ඇදලා මැරේවා. අනේ මගේ දෙමාපිය නැති වේවා කියලා කවුරුත් ඉල්ලන්නේ නැහැ. ඉතින් එහෙම ඉල්ලන්න නැතුනත් අපට ලැබෙනවනේ අපි ඉල්ලන්නේ අනිත් පැත්ත. නමුත් ලැබෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ හොඳ දේ. නමුත් නරක දේ ලැබෙනවා. අන්න බුදුරන් වහන්සේ පෙන්නපු දහම තුල තියෙන්නේ ආයාචනයකින් ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නෙවෙයි. බුදුරණන් වහන්සේ පෙන්වලා දෙන්නේ අපේ ජීවිතය තුළින් අපට අත්දකින්න විදිහ. තමන්ගේ ජීවිතය තුළින් තමන්ට අත්දකින්න විදිහ. ඒකයි බුදුරණන් වහන්සේගේ ධර්මයේ තුළදී ඉස්සලාම සරණ යන තැනදී අපි යොමු වෙන්නේ තමන්ගේ ජීවිතයේ අසරණ භාවයේ නිදහස් වෙන්න ඒ ක්‍රමය කියලා දෙන ධහම ඉගෙන ගන්න. ඒ ධහම ඉගෙන ගත්තාම ඒ දහම තුලින් කියලා දෙන්නේ තම තමන්ගේ ජීවිතයේ තුලින් තමන් මේක හොයන විදිය. මෙන්න මේ සඳහායි අපි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඉගෙන ගත යුත්තේ. ඉතින් මෙන්න මේ කාරණාව අපි මූලික අදහස තුල තියාගෙන අපි මේ උතුම් බුද්ධ වචනය ශ්‍රවණය කරන්නට ඕනේ. මම මේ පින්වත් පිරිසට ලස්සන බුද්ධ වචනයක් පැහැදිලි කරලා දෙන්න අදහස් කරනවා. මේක බුදුරජාණන් වහන්සේ කාලේ සිදුවෙච්ච දෙයක්. දැන් මේ පින්වත් පිරිස දැන් මෙතෙන්ට ඇවිදිලා. මල් ළඟට මෙතෙන්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන්නට දැන් මේ කැමැත්ත තියෙන්නේ නේ. මෙන්න මේ විදිහට වියග්ගපජ්ජ කියලා ගෘහපතියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි අපි කාම්බෝගි කියෝ මේ මිල මුදල් පරිහරණය කරන යාන වාහන කන්දිදී මුතුමැණි අමුදරුවන් පෝෂණය කරමින් ගත කරන ගිහි අය මේ ගිහි ජීවිතයත් සාර්ථක කරගනිමින් ගිහි ජීවිතයත් ලස්සන කරගනිමින් පරලොවත් සුගතිය පිණිස සැප පිණිස හේතු වන ඊට අවබෝධය කරා යන උපකාරණ ධර්මයක් කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා අහනවා. එතකොට අපටත් ඒ හැඟීම නැද්ද? තියෙනව නේද? ඔන්න දැන් මේ පින්වස් පිරිස කාම්භෝගී ගිහි අය හැටියට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඉගෙන ගත යුත්තේ මේ ජීවිතයේ මේ ජීවිතය සාර්ථක කරගන්නත් පරලොව සාර්ථක කර ගැනීමට සත්‍ය අවබෝධය කරා යෑමට උපකාර වීම පිණිස නේද එහෙනම් මේ වියග්ගපඤ්ඤයට කියපු ධර්මය ඔබට සාධාරණ කාරණාවක් නේද මෙන්න මේක අපි එහෙනම් කුමන්දය කියන කාරණාව ඉගෙන ගන්න මොකද බුදුරජාණන් වහන්සේව අපි හරියට තේරුම් අරගෙන සරණ ගියා නම් මෙලව යහපතත් පරලව යහපතත් යථාර්ථය දැකීමක් කියන සියලු දේ ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ පැහැදිලි කරනවා මෙලව යහපත පිණිස පවතින හේතු වන කරුණු කිහිපයක්. පළවෙනි එක කියන උත්හාන සම්පදා. ඊළඟ ආරක්ක සම්පදා. ඊළඟට කල්යාණ මිත්‍රතා සමජීවි කතා කරුණු හතරක් පැහැදිලි කරනවා. උත්තාන සම්පදා කියන්නේ උත්සාහවත් වීරියෙන් යුක්ත බව. ගොඩක් කාරණා පැහැදිලි කරනවා. ඒ තමයි සමහර අය පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා විවිධාකාර රස්සා කිරීම සඳහා ඉගෙන ගන්නවා. ලොකු වීරියකින් කරන්න ඕනේ. සමහර අය දෑති වැඩ කරන්න අවියාවිද හේතු කරගෙන නැත්නම් වඩු වැඩ, මේසන් වැඩ, ගොවිතැන්පත් මෙන්න මේකට අදාළ දේ ඉගෙන ගන්න. කැමැත්තෙන් උත්සාහයෙන් කම්මැලිකමකින් තොරව ඉගෙන ගන්නට ඕනේ. ඉගෙන ගන්නේ නැතුව කවදාවත් මේ ජීවිතේ ලස්සන වෙන්නේ නැහැ. මෙලව සාර්ථක වෙන්නේ නැහැ. මෙලව යහපත පිණිස පවතින පළවෙනි කාරණාව මේ පුට්ටාන සම්පදා කියන එක. අපි වීරියෙන් යමක් කටයුතු කරලා ඉගෙන ගත්තොත් මුල මුදල් හම්බ කර ගැනීමට අවශ්‍ය වෙන විදිහේ දැනුමක් නැත්නම් ඒ රසාවකට අවශ්‍ය වෙන විදිහේ හැකියාවක් සමාතුල ගොඩ නැගිච්ච තැනදී තමයි Tamanට පුළුවන්කමක් ලැබෙන්නේ මේ ජීවිතේ සාර්ථක කර ගැනීම. අන්න බුදුරණවහන්සේ කියලා දුන්න පළවෙනි කාරණාව. දැන් එහෙනම් අපි අපේ ජීවිතේ කල්පනා කරලා බලමු. අපට ඕක ප්‍රායෝගිකව සත්‍යද නේද බලන්න කය කල්පනා කරන්න. අපට ප්‍රායෝගික සත්‍යයක් නේද? අපි මහන්සි වෙලා ඉගෙනගෙන රැකී රක්ෂාවක් කරගන්න අවශ්‍ය පරිසරයක් සකස් වෙලා ඊට අනුව ජීවිතය ගත කරනකොට අපේ මෙලව ජීවිතය සාර්ථක වෙනවද නැද්ද? මෙලොව ජීවිතේ සාර්ථක වෙනවා. අන්න ඒක තමයි පළවෙනි කාරණා උත්හාන සම්පදා කියන එක. එතන බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා කියන කෙනා දැන් අද අපි ගොඩක් වෙලාවට දැන් ඉන්නේ කවුරුත් එක්ක කතා නොකරන අර ජීවිතේ කලකිරලා එපා වෙලා මේ අර අපි සාමාන්‍ය කෙනෙකුගෙන් තරුණ වී පැවිදෙන්න යන්න හැවොත් මේ මහාන මොකක් ගැන හිතලා කලකිරලාද කියන්නේ. එවැනි ගතියක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන්නේ. ප්‍රඥාව පෙරදැරි කරගෙන තමන්ගේ ජීවිතයේ ගිහි කෙනාගේ නම් ලස්සන කරගෙන පැවිදි කෙනාගේ නම් පැවිදි ජීවිතයේ සුන්දර කරගෙන මේ ජීවිත පැවැත්ම ගත කරන ස්වභාවය. එක අවස්ථාවක දෙවි කෙනෙක් ඇවිදලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මහා වනාන්තරේ එක වේලක් වළඳමින් ජීවිතය ගත කරන මේ භික්ෂුව ඇයි ඔච්චර ලස්සන කියලා. දැන් අපි දන්නවනේ එක වේලක් වළඳලා කැලේ දුෂ්කර ප්‍රතිපදාව ඉන්නකොට සාමාන්‍යයෙන් ඇඟ ඇකිලිලා මූණ විකෘති වෙලානේ යන්නේ. බුදුරජාණන්සේ ලස්සන කතාවක් කියනවා. අතීතං නානු සෝචಂತಿ නප්ප ජප්පಂತಿ නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. අතීතයේ එක්ක පසුතැවි තැවි ඉන්නේ නැහැ. අනාගතයක් වර්තනාවක් නැහැ. වර්තමානයේ තුලම යැපෙනවා. ඔන්නෝකයි ලස්සන. ඇයි මානසික පීඩණේ නැහැ. අතීතයේ වෙච්ච දේ ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. අනාගතයේ බලාපොරොත්තු එක්ක අපේක්ෂාවෙන් හිත හිතා ඉන්නේ නැහැ. වර්තමානයේම එනේන දන සතුටින් පිළිඅරගෙන ඒ තරම් මේ සත්‍ය දකිමින් සිටිනවා. ඒ නිසයි සත් කොච්චර ලස්සන. අන්න පැවිද්දගේ ස්වභාවය. හැබැයි ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් කියලා නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක යොමු වෙච්ච කෙනාට. එතකොට එහෙනම් ඒ ජීවිතේ අර එපා වෙච්ච ඊළඟට කව කඳුළු ඇති කරගෙන මහා මූසල විදිහ ගත කරන ජීවිතයක්. දැන් මේ දෙවි කෙනා දැක්කේ කොච්චර ලස්සන සුන්දර පැවිද්දෙක්ද කියන්නේ. නමුත් අතීතයක තැවි තැවි ඉන්න අනාගතේ නොලබන අපේක්ෂාව ගැන හිත හිතා ඉන්න වර්තමානයේ ජීවිත සතුට සතුටින් මුක්ති නොවිදන අන්නේ කෙනා පසුතැවීමත් අපේක්ෂාව ඇතිලක් කරගෙන ඉන්න නිසා හිත සතුටින් නැහැ. අන්න කයත් දුර්වලලා යනවා. හරියට බුදුරණ උදාහරණයක් දෙනවා. අවුවේ ගලක් උඩ දා මුණ බඩ ටිකක් වගේ කියනවා. ඇයි වේලා යනවා. නමුත් අර සතුටින් ඉන ජීවිතේට ඒක නෑ. එතකොට දැන් දැන් මම මේ උදාහරණෙ කිව්වේ මේ පින්වතුන්ගේ ගිහි ජීවිතය සාර්ථක කරගන්නට බුදුරජාණන්සේ මෙන්න මේ මේ විදිහට කරුණ පැහැදිලි කරලා දෙනවා. ඔන්න පළවෙනි එක උත්හාන සමුතක. කවදාවත් පින්වතුනි අපි ඉගෙන ගන්න නැතුව අපි ඇද්දා කියලා ප්‍රාර්ථනා කරා කියලා අපේ අතට මිල මුදල් එන්නේ නෑ රස්සායින්නේ නෑ. අපි ඊට අදාළ කටයුතු කරන්නට ඕනේ. ඊළඟට තමයි තුමොතේ අද ගොඩක් වෙලාවට මේ කිහි ජීවිතය ගත කරන අයට මේ විදිහේ දේවල් හිතෙනවා. ඒ තමයි මේ කොච්චර ධර්මිකව ජීවත් වුණා සමහර අය ඒ ජීවිතය ගත කරන අයම අයටමනේ කරදර ප්‍රශ්න තියෙන්නේ. සමහර ඉන්නවා අධාර්මික ජීවිතය ගත කරනවා බුදුම ලස්සනට දිනු වෙනවා. මේ දේවල් සමාජයේ දකින්න තියනවද නැද්ද? තියෙනවනේ. ධර්මයේ නොදන්නා කම නිසා කෙනෙකුට බාහිරින් පේන්නේ මොකද්ද වැරදි කරන්න කරන්න ඒ සල්ලි වලින් ධනෙන් දියුණු වෙනවා. ධාර්මිකව ජීවත් වෙන්න වෙන්න එයාගේ ජීවිතේ අගාධිටම යනවා. සමහරවිට රූප වාහිනී වල එහෙම විවිධාකාර නාට්‍යමත් ඔවට අන්තර්ගත කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට මේ ලෝකයේ තුල තියෙන දැක්මවත් නැහැ. ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය. පින පව කියන දේ ස්වභාවය. පින පව කියන දේ ස්වභාවය දැක්කොත් එයා මෙන්න මේ විදිහට තේරුම් ගන්නවා. මොකද අපේ ජීවිතයේ පින්වතුනි අපි මේ එකතු කරගන්න කිසිම ධනයක්, කිසිම භෞතික දෙයක්, කිසිම ඥාතියේ කිසිම උගත්කමක් ඊළඟ ජීවිතයට අරන් යනවද නැද්ද? අරන් යන්නේ. කොහොමද අරගෙන යන්නේ? කර්මයනේ කරන හොඳ නරක කියන කර්මය. එහෙමනම් අපි හොඳ කරොත් හොඳ විපාක නරක කරොත් නරක විපාක. මේක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ වගේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී පාපකං. හොඳ දෙයක් ලැබුවොත් හොඳ විපාක, නරක දෙයක් ලැබුවොත් නරක විපාක. හරියට වපුරන බීජයක් වගේ. වීයටයක් ලැබුවොත් වියස් යනවා. වෙන දෙයක් ලැබෙන්නේ මේක අපි දෑවැද්ද උරුමය කරගෙන ඉන්නේ. දැන් අපි හිතමු මේ ජීවිතයේ කෙනෙක් ඉන්නවා වැරදිමයි කරන්නේ. හැබැයි හොඳට ධනෙ, හොඳට කීර්තිය, හොඳට ලස්සන බබලනවා සමාජය. අපට පේන්නේ වැරදි කරන නිසා මේක වෙනවා කියලා නේ. නමුත් ඉංගොතුරි යම් කිසි කෙනෙකුගේ කීර්තිය යන්නේ, පැතිරෙන්නේ, ධනෙ ලැබෙන්නේ, වඩ වඩා දියුණු වෙන්නේ කුමක ප්‍රතිඵලයක් නිසාද? పూర్වයේ කරපු කුසල විපාකයක ප්‍රතිඵලයක්. දැන් එයාට ලැබෙනවා කුමක ප්‍රතිඵලයක්ද මේ? කුසල් විපාකයේ ප්‍රතිඵලයේ භුක්ති විඳිනවා. හැබැයි එයා කරන්නේ මොකමද? අකුසලයක්. වැරද්දක්. එතකොට එයාගේ ජීවිතේ යොමු වෙන්නේ කොහෙටද? වැරදි වැඩ කරනවා නම් යොමු වෙන්නේ දුක විඳින්නට අවශ්‍ය පරිසරයකටයි යොමු වෙන්නේ. එතකොට එයා పూర్වය කරපු කුසල ධර්මයන් එයාට විපාක විඳවන්න ආය පරිසරයකට ඉඩ නැති වෙනවා. ඇයි දැන් කරන වැඩේ නිසා යොමු වන්නේම දුක්ඛිත ජීවිතයකටයි. එහෙනම් කරපු පින් ටික ඔක්කොම දැන් මේ මනුස්ස ලෝකේ විපාක දෙන්න වෙනවා. ඇයි ඊළඟට සමහර කල්ප කාලාන්තරයකට සුගතියකට එන්නේ නැහැ. ඒක නිසා එයා දුගතියකට කර්මය රැස් කරන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? මේ ලැබිච්ච මනුසත් ලෝකයේ තුල අර කරපු පින් වල විපාක දෙන්නේ. අන්න සමහර අය ඒ නිසා තමයි කලින් කරපු ජීවිතයේ අදාළ හොඳ කර්ම වලින් සැප විපාක ලබනවා. හැබැයි මේ ජීවිතේ නරක කරන එක ඊළඟ ජීවිතේට නැවත බොහෝ කාලයකට සැප විපාකයක් නොලැබෙන විදිහේ කර්මයක් ඇති කරගන්න. ඔන්න එක පැත්ත. අපට ඕක පේන්නේ අනිත් එක තමයි හොද කරන්න කරන්න අපි හිතමු ගොඩාක් යහපත් ජීවිතය ගත කරනවා. කිසිම අකුසලයක් කරන්නේ නැහැ. දන් පෙන් දෙනවා. ඒ විතරක් නෙමෙයි. එයා සම්පූර්ණ සිතින් කයින් වචනයෙන් හොඳ දේම කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තමන්ගේ ජීවිතයේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් මෙයාගේ ජීවිතය යොමු වන්නේ කොහෙටද? කරන කර්මයක් එක්ක. සුගති ලෝකයක සැප විඳින්න අදාළ ලෝකයකට නෙමෙයි. මෙයාගේ ජීවිතය අපි හිතමු ධර්ම අවබෝධයටත් යොමු වෙන ස්වභාවයක් නම් තියෙන්නේ. මෙයාට නැවත දුක ලැබීම පිණිස පරිසරයක් ඉන්නේ නැහැ. නැවත දුක ලැබීම පිණිස පරිසරයක් සකස් වෙන්නේ නැහැ. ඇයි? නුවණත් වැඩෙනවා පුණ්‍යේපාවත් සකස් කරගන්නවා සුගති ලෝකෙට ගිහිල්ලා ධර්මය අවබෝධ කරගන්නවා බුදුරණවහන්සේ පැහැදිලි කරන දැන දැන කර කර්මයන් විපාක නොවිද අවසන් වීමක් නැහැ එහෙම ජීවිතයක් ගත කරන කෙනෙකුගේ අතීතයේ పూర్වය කරලා තියෙනවා නම් අකුසල් කර්ම වෙන විඳවන්න ලෝකයක් නැහැ යා කොහෙද දැන් ලැබෙන්නේ මේ ජීවිතේ විශාල දුකක් ලැබෙනවා සමහර අයට තියෙනවා එහෙම ලැබෙන්නේ නැහැ මොකද එයාගේ අකුසල් කලින් ජීවිතයේ සිදු වෙලා නැති නිසා එයාට එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් සමහර අය ඉන්නවා අකුසල් කරලා තියෙනවා. හැබැයි මේ ජීවිතේ කරන දේ නිසා නැවත දුක්ඛිත ජීවිතයකට නොයන නිසා එයාට මෙන්න මොකද විය යුත්තේ? අතීතයේ කරපු කර්මය විඳවන්න වෙනවා. සැප විපාක දෙන කර්මයි දුක් විපාක දෙන කර්මත් කියන එක දැන් අදාපි කරන විදිහට බැලන්ස් වෙන එකක් නෙමෙයි තියෙන්නේ. සැප විපාක දෙන්න අදාළ කර්මයක් කරොත් ඒකෙන් සැප විපාක දෙනවා. දුක් විපාක දෙන්න අදාළ කර්මයක් කරොත් ඒකෙන් දුක් විපාක දෙනවා. එහෙනම් මේ විදිහට යම් කිසි කෙනෙක් නිවැරදිව ධර්මයත් එක්ක ජීවිතය ගත කරනවා නම් එයාට ඒකේ සුභ විපාක දීම පිණිස අවබෝධය කරා යෑම පිණිස ජීවිතයක් සකස් වෙද්දී කරපු අකුසල තියෙනවා නම් විඳවන්නත් ඕනේ නම් මේ ජීවිතයට අනිවාර්යයෙන් විඳවන්න වෙනවා. අපි මේ කරුණ නොදන්නාකම නිසා සමහර විට බාහිරින් දැකලා අපි මොකද හිතන්නේ? කොච්චර හොඳ කරත් වැඩක් නැහැ. යාටමනේ මේ හිනේ පාත් වෙන්නේ. බලන්නකො මෙච්චර වැරදි කරන අය කොච්චර හොඳට දියුණු වෙනවද? අර බාහිරින් අපට පේන දේ අපි බලන්නේ. දැන් බලන්න කොච්චර කටුයිද මානසිකත්වය. අඩුම ධර්මයාට එනම් මේ නිවීම පිණිස තියෙන මාර්ගය නෙමෙයි මේ ලෝකයේ තියෙන ලෞකික සම්මාදිට්ඨියකින් දර්ශනීයවත් නෑ. පින පව පිළිබඳව තියෙන විශ්වාසය, කුසල ලකුසල් පිළිබඳව තියෙන විශ්වාසය, මෙලොව පරලොව පිළිබඳව තියෙන විශ්වාසයක් නැතිකම නිසා ඉවෙලි අදහසක් කියන්නේ. මම මේ කරුණ පැහැදිලි කරේ පින්වතුනි දැන් උද්ධාන සම්පදාව කියන කාරණාව ඉස්මතු කරද්දී අපේ ජීවිතේ අපි හිතන්න පුළුවන් අනේ අපි වීර්යය කරනවා ඉගෙන ගන්නවා සමහර අය ඉන්නවනේ කොච්චර කරත් අසාර්ථකයි සමහර අය ඉන්නවා වැරදි විදියට කරොත් සාර්ථක අපි ඔන්න ඔය විදියට යොමුච තනදී අපට බාහිර මේ පේන්නේ ලෝකයේදී විතරයිනේ එතනින් එහා දෙයක් පේන්නේ නැහෙනි අන්නේ කාරණාව පැහැදිලි කර දෙන්නයි මම මේ කරුණ කිව්වේ ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. අපි සමහරවල් කොච්චර උත්සාහ කරත් අපේ ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන් භෞතික සැප ලබ. ඒකට එක හේතුවක් අතීතයේ කරපු අකුසල කර්ම. හැබැයි අපි ඒ කාරණාව පාදක කරගෙන වැරදි දෙයට යොමු වෙන්න හොඳ නැහැ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ තියෙන උපත් හතරක්. එක උපතක් තමයි කළු උපතක් ඇති කරගෙන කළු උපතක් කරා යනවා. තව කෙනෙක් කළු උපතක් ඇති කරගෙන සුදු උපතක් කරා යනවා. තව එක්කෙනෙක් සුදු උපතක් ඇති කරගෙන කළු උපතක් කරා යනවා. අනිත් කෙනා සුදු උපතක් ඇති කරගෙන සුදු උපතක් කරා යනවා. මෙන්න මේ හතර දෙනා. කළු උපතක් ඇති කර ගන්නවා කියලා කියන්නේ අද සමාජය දිහා බලන්න සමහර අය ඉන්නවා හරි දිලිදු. ඉගෙන ගන්නත් බෑ. ඛණ්ඩ කෑමක් නෑ. අඳින්න ඇඳුමක් නෑ. මහා දුකක් ගත කරනවා. කළු පොතක් ඇති කරගත්තා. ඇයි කළු පොතක් ඇති කරගත්තේ? අතීතේ කරපු යම්කිසි අකුසල කර්මයක් නිසා මනුසත් බවක් ලබා ගන්න කුසල කර්මයක් කරා. නමුත් සැප ලබන්න අනිත් දේවල් ලබන්න කුසල කර්මයේ ප්‍රබල නැහැ. කලු පොතක් කියනවා. දැන් මෙයාගේ බඩ ගෝස්තරේ දැක ගන්න ජීවිතේ ගැට ගන්න මොකද කරන්නේ? හොරකම් කරනවා. වැරදි වැඩ කරනවා. අනුන්ට උඩ ගිඩි දෙනවා. ඉරිසියා කරනවා. හොරකම් කරනවා. දැන් මොකද වෙන්නේ? කලු උපතක් කරා ඇති වෙලා කලු උපතකටම හේතු සකස් කරනවා. අන්න එක පුජ්‍යලේ මේ ජීවිතේ ඉන්න. එවැනි අය මේ ලෝකේ ඉන්නවද නැද්ද බලන්න. අනිත් කෙනා කල උපතක් ඇති කරලා සුදු උපතක් කරා යනවා. ඒ තමයි අර විදිහටම දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. හරියට කන්න කෑමක් නැහැ, අදින්න ඇඳුමක් නැහැ, ඉගෙන ගන්න බෑ. සමාජයේ කොම් වෙලා. හැබැයි මෙහෙම ජීවිතයක් ඇති වුණාට මෙයාගේ කෑම වේල පිනිස ඉන්න තැන පිනිස වැරදි වැඩ කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. අනුන්ට උඩගිනි දෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? පුළුවන් හැටියට දන් දෙනවා. තියෙන ටිකෙන් දන් දෙනවා. අනිත් අයට උදව් කරනවා. අමාරුවේ ජීවිතේ ගැට ගහ ගන්නවා. හැබැයි වැරදි වැඩ කරන්නේ ධර්මයත් අහලා ටික ටික ජීවිතය අවබෝධ කරගන්න යොමු වෙනවා. අන්න කල උපතක් ඇති කරගෙන සුදු උපතක් කරා යන්න උත්සාහ කරන කෙනා. තව කෙනෙක් ඉන්නවා සුදු උපතක් ඇති කරගෙන කල උපතක් කරා යන්න. දැන් මේ මනුස්ස ලෝකෙ ඉන්න මහා ධනවත් අය. උපතින්ම ධනවත්. හොඳ කීර්තිලාභයක්. හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි තමන්ගේ ධනය බලය වැඩි කරගන්න තවත් හොරකම් කරනවා. වැරදි වැඩම් කරනවා. අනුන්ට උඩගිනි දෙනවා. ඉතින් කයෙන් වචනෙන් වැරදි දේ කරනවා. එහෙම කරන්න කරන්න මොකද වෙන්නේ? කළු උපතකට හේතු සකස් කරනවා සුදු උපතක් ඇති කරගන්න. තව කෙනෙක් ඉන්නවා සුදු උපතක් ඇති කරගෙන සුදු උපතක් කරා යන්නේ තකත් කර ගන්න. ඒ විදිහට මහා පුණ්‍ය ශක්තියක් නිසා මනුස්ස ලෝකෙ උපදිනවා මහා ධනවතෙක්. ඒ වගේම හොඳට කීර්තිරාමය මේ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම කිසිම හේතුවක් පිට එයා වැරදි වැඩක් කරන්නේ නැහැ. තමන්ගේ බලයෙන් ධනයෙන් අන් අයට උදව් කරනවා. මේ සියලු දේවල්ගේ අසාරත්වයේ තේරුම් අරගෙන ජීවිතයේ සත්‍ය හොයන්න යොමු වෙනවා. අන්න සුදු උපතක් ඇති කරගෙන සුදු උපතක් කරා යන අය. මෙන්න මෙවැනි අය මේ සමාජය තුල දකින්න ලැබෙන මේ කොටස් හතර. එතකොට මෙන්න මේ සමාජය තුල ඉන්න ධර්මය අවබෝධ කරගන්න ලෝකයේ තුල හරි නොවන තියෙන කෙනාට ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. තමන්ගේ ජීවිතයේ මේ උත්සාහවත් බව තියෙන්නට ඕනේ. උත්සාහවත් බව තියෙනවා නම් එයාගේ ජීවිතේ ටික ටික ඉදිරියට යොමු වෙනවා. ඊළඟ කාරණාව තමයි ආරක්ක සම්පදා. රැකගන්න උත්සාහ කරන්න ඕනේ උපයගත් ධනය. දුක් මහන්සියෙන් උපයගත් ධනය විනාශ වෙන්න නොදී, හොරහතුරන්ට යන්න නොදී, අනවශ්‍ය විදිහට වියදම් වෙන්න නොදී රැකගන්නට ඕනේ. ඒ රැකගන්නකොට ඒ රැක ගැනීම තුළදී අපට ලෝල්කමින් රැකගන්න කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ රැක ගැනීම තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විනාශ වෙන්න දෙන්න එපා කියන කාරණාව. මොකද එහෙම තියෙද්දි තමයි පින්වත්නි අපට මේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් අපි අහලා තියෙනවා ආපදාවකති ගන්න කොටසක් ඉතුරු වෙන්නට ඕනේ. ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණු දෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට අපේ ජීවිතයේ විවිධාකාර විදිහට අපට රැක ගන්න අවශ්‍ය දේවල් තියෙනවා. ඊළඟ කාරණාවෙන් පැහැදිලි කරනවා සමජීවී කතාව කියලා. ඒ තමයි උපයන ආදායමට සරිලන වියදම. අපි පුංචි දෙයක් නම් උපයන්නේ ලොකුවට වියදම් කරොත් ජීවිතේ හොඳට ගත කරන්න පුළුවන් වේද බැරි ගත කරන්න බෑ. තව සමහර අය ගොඩාක් උපයනවා කුණු ලෝභකමින් වියදම් කරනවා. එයාලා හිතන්නේ නෑ මේව නැති වෙන දේවල් කියලා. අන්න එයාගේ ජීවිතෙත් අසාර්ථකයි. මෙන්න මේ දෙකම නැතුව උපයන ආදායමට සරිලන වියදමක් අන්න එතනින් තමයි යා යොමු වෙන්නේ තමන්ගේ ජීවිතේ මෙලව යහපතටත් පරලෝ යහපතටත් හේතු වන කාරණා එකතු කරගන්න. දැන් මෙන්න මේ කාරණාව සාමාන්‍යයෙන් අපට බුදුරන් වහන්සේ කිව්වත් නැත්නම් සාමාන්‍යයෙන් අපට මේ ලෝකයේ කෙනෙකුට තේරෙන දෙයක් නෙමෙයි. මේ ලෝකයේ කෙනෙකුට තේරෙන දෙයක් සාමාන්‍ය නෝන තියෙන කෙනෙකුට මේ කරුණ වැටහෙනවා. උත්සාහවත් බව, වීරියවන්ත බව, ඒ වගේම උපයන ආකාරයට වේදන් කිරීම ඒ වගේම උපයන දේ ආරක්ෂා කිරීම. අන්න බුදුරණවහන්සේ අනිත් කාරණාව පැහැදිලි කරනවා. කල්යාණ මිත්‍ර ඇසුර මෙන්න මේක විශේෂයි. මෙලව පරලොව දෙලොව යහපත පිණිසත් ඒ වගේම ධර්ම අවබෝධය පිණිසත් හේතු වන කල්යාණ මිත්‍ර ඇසුරක් ඕනේ. දැන් කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද? දැන් අපිට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපි හිතන්න පුළුවන් අපිට සල්ලි දෙන නැත්නම් අපට හැම දෙයක්ම දෙන කෙනා. නමුත් බුදුරණවහන්සේ කල්යාණ මිත්‍රයා කියන්නේ වෙන කෙනෙකුට. ඒ තමයි ශ්‍රද්ධාවෙන් යුක්ත, සීලයෙන් යුක්ත, දහම් දැනුමින් යුක්ත, අතහැරීමෙන් යුක්ත, ප්‍රඥාවෙන් යුක්ත මෙන්න මේ කාරණා පහෙන් යුක්ත කෙනාටයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. මොකද මේ කාරණා පහෙන් යුක්ත කෙනාට කල්යාණ මිත්‍රයා කියන්නේ. දැන් ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනාට ශ්‍රද්ධාවෙන් යුක්ත කියන්නේ ඒ කෙනා බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා. ඇයි බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ශ්‍රද්ධාවක් තියෙන්නේ? දැන් මම මේ පින්වතුන්ට ධර්ම දේශනාව පටන් ගත්තේ පැහැදිලි කරානේ. අපි මොකටද ධර්මය අහන්නට ඕන නැත්තේ කියලා. අපේ අසරණ භාවයෙන් නිසා ඒකෙන් නිදහස් වෙන්නනේ. ඒකෙන් පිළිසරණක් හොයන්නටනේ. එතකොට අපි එහෙනම් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කළ යුත්තේ එවැනි විදිහකට තමන්ගේ ජීවිතයේ සත්‍ය තේරුම් අරගෙන අන්න ඒ සත්‍ය තේරුම් ගත්ත කෙනා මේ දුකින් නිදහස් වෙන පිළිසරණක් සෙවීම පිණිස බුදුරජාණන් වහන්සේව සරණ ගිය කෙනෙක්. ඒ කෙනා කවදාවත් වැරදි දෙයක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ලක්ෂණය තමයි තමන්ගේ හිතට සිදුවෙන වැරදි අකුසල් දේවල් වලට යොමු වෙන්නේ නැහැ. මොකද මේ ශ්‍රාවකත්වයේ තුල තියෙන ලක්ෂණයක් තමයි හිත රැක ගන්න වැඩ පිළිලා කුරු කළ දෙවීම. දැන් අපි හැමෝම කරන්නේ කය රැක ගන්න වැඩ පිළිලා කුරු කරන එක. බුදුරණවහන්සේ කය රැක ගන්න එපා කියන්නේ නෑ. නමුත් අපි කය විතරක් රැක ගන්න උත්සාහ කරන්නේ. ජීවිතේ ප්‍රධාන කයද හිතද? හිතනේ. එතකොට හිතට අනුවනේ කායික ක්‍රියා සියල්ල. එතකොට අපි වැඩිපුර සෙවිය යුත්තේ හිත ගැනද කය ගැනද? වැඩිපුර සෙවිය යුත්තේ සිත ගැන. අපි වැඩිපුර සොයන්නේ හිත ගැනද කය ගැනද? වැඩිපුර සොයන්නේ අපි කය ගැන. එතන බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ අපේ කය ගැන හොයනවා වගේ ඊට වඩා වැඩියෙන් හොයන්න කියනවා කොමක් ගැනද? සිත ගැන. දැන් අපේ කය නම් මේක විනාශ වෙලා යනවනේ මේ ජීවිතය ඉවර වෙනකොට. නමුත් හිතත් එක්කනේ ඊළඟ ජීවිතේ ගමනක් තියෙන්නේ. හැමදේම තියෙන හිතත් එක්ක. එහෙනම් අපි හිත සංවර කළ යුතුද නැද්ද? හිත සංවර කළ යුතුයි. හිත ආරක්ෂා කළ යුතුයි. අද අපිට ගොඩක් වෙලාවට ඇහෙන වචනයක් තමයි අනේ අපිට ඒකට වෙලාව කලාව අඩුයි කියන ගතිය. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න නැත්නම් මේ ජීවිතේ හිත රැකගන්න පොඩ්ඩක් වෙලාව අඩුයි. මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. ඇයි අපිට වෙලාව අඩු කියලා? වෙලාව අඩු වෙන්න හේතුව අපේ ජීවිතේට හිත රැකගත යුතු කාරණාව අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය වෙලා නැහැ. අපි හිතලා නැහැ අපි හිත රැකගත යුතුයි කියලා. අපිට බලන්න ලොකු ලඩක් හැදුනොත් එහෙනම් අපි ඉක්මනට බෙහෙතන්නේ. නමුත් හිතට ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ක්‍රෝධයක් ආවට පස්සේ, රාගයක් ආවට පස්සේ අපි කොච්චරකින් පිච්චෙනවද? අපි ඒක රැකගන්න උත්සාහ කරන්නේ නැහැ. මම ඒකට මුචු උදාහරණයක් කියන්නම්. ඒ පිටු දුනහලදී අන්තරේ කතන්දරයක්. අන්දරේ දවසක් හොඳට කෑම කාලා ඉඳිලා අජිත් රජවාසලට එනවා. රජවාසලට ආවට පස්සේ රජතුමා කියනවා කෑම ටිකක් කමු කියලා. අන්දරේ කියනවා මම කාලා හොඳට බඩ පුරවගෙන ඉන්නේ මට මුකුත් කන්න බැහැ. එහෙනම් කිරි ටිකක් කමු තමයි. ආස් රජතුමනි ඒක නම් පුළුවන්. ඉතින් හොඳට බඩ පුරවගෙන නම් කොහොමද කිරි කන්නේ? ඒකවත් කියන්නේ නැහැ. අන්දරේ කියනවා රජතුමනි මම උදාහරණයක් කියන්නම්. ඔන්න හිතන්නේ හිර කූඩුවක් හදන්න. හිර කූඩුවක් හදලා ඇඟිල්ලක්වත් දාන්න බැරි වෙන්න මේ හිර කූඩුවට මිනිස්සු පුරවන. මිනිස්සු සම්පූර්ණයෙන් පුරවන. දැන් මේ හිර කූඩුව ළඟට තව මිනිස්සෙක් අරගෙන එනවා ඇතුළට දාන්න. වැඩිදුමනි දාන්න ඉඩ තියෙන්නේ. දාන්න ඉඩ නැහැ. හැබැයි හරියටමනි මෙන්න මේ ඇඟිල්ලක්වත් ජහන්න බැරි තරමට මිනිස්සු පුරවපු මේ කාමරයේ සංගිර කුරුවට දැන් ඔබතුමා එනවා ඇතුළට යන්න. ඔබතුමාට මේක ඇතුළට යන්න බැරි වෙයි. බැරි වෙයි. යන්න පුළුවන්. ඇයි යන්න පුළුවන් මිනිස්සු කිටි කිටි ඈත් වෙනවා. ඈත් වෙලා ඇඟේ ගෑවෙන්න නැති වෙන තරමට හජිතුමාට යන්න ඉඩ දෙනවා. ඒ ඇයි? හජිතුමා ප්‍රධානයි. හජිතුමා ශ්‍රේෂ්ඨයි. හජිතුමා මූලිකයි. ඒ නිසා කොච්චර ඉඩ නැති වුණත් හජිතුමාට පුළුවන් ඕන ඉඩක් හදාගෙන යන්න. මොකද අර ප්‍රධාන ශේෂ්ඨ නිසා. අන්න ඒ වගේ කියන රජතුන් මටත් ඔය කිරි කන්න පුළුවන් කියලා. ඒකට ඉඩ තියෙනවා. ඒක ප්‍රධානයි මූලිකයි. ඔබතුමා ප්‍රධාන ශේෂ්ඨවරු. අන්න ඒ වගේ පින්වතුනි අපේ ජීවිතේ හිතරක ගන්න වැඩපිළිවෙල අපට ප්‍රධාන බව තේරුණා නම් අපට මූලික බව තේරුණා නම් ඒකට වෙලාවක් නැති වෙයි. ඒකට වෙලාවක් තියෙනවා. එහෙමනම් පින්වතුනි අපට තියෙන ප්‍රශ්නේ අපට ඒක ප්‍රධාන වෙලා නැහැ. අපිට ඒක මූලික වෙලා නැහැ. අන්න බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන ලක්ෂණය තමයි යාට හිතට කෙලෙසයක් එනකොට මෙන්න මේක රැක ගන්න මේ කෙලෙස් දුරු කරලා හිතර ගන්න අවශ්‍යයි. දැන් අපේ ඇඟ කිලුට ඇගේ ඇඳුම කිලුටක් වුණා අපි කිලුට දුරු කරගන්න ඉක්මනින් ඇඳුම හොදනවනේ. අපේ හිස ගිනිගත්තාම ගින්න නිවන්න අපි ඉක්මනින් උත්සාහ කරනවා. ඊට වඩා උත්සාහයක් එයා දරනවා. මොකද හිත ප්‍රධානව දැකගත්ත නිසා හිතට කෙලෙසයක් ආවම ඒක දුරු කරගන්න. කය නම් විනාශ වෙලා යනවා මේ ජීවිතේ ඉවරයි නේද? නමුත් හිත අන්න එහෙනම් යා මේ කාරණාව දැක්කට පස්සේ එයා යොමු වෙනවා තමන්ගේ ජීවිතයේ සැබෑ රැකවරණය පිණිස අන්න ශ්‍රද්ධාව අවශ්‍යයකට. අර ශ්‍රද්ධාවෙන් යුක්ත කල්යාණ මිත්‍රයාව ඇසුරු කරනවා. දැන් මේ මොකටද මේ ඇසුරු කරන්නේ? මෙලව යහපත පිණිස, පරලොව යහපත පිණිස ධර්මය ජීවිතයේ සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස. බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අලුත් දෙයක් කිව්ව නෙමෙයි. අපි නොදකින අපේ ජීවිතයේ ඇත්ත අපට පෙන්වලා දෙනවා බුදුරණවහන්සේ. දැන් අපිට තියෙන බුදුරණවහන්සේ අලුත් දෙයක් කිව්වා කියලා. අලුත් දෙයක් වෙන්නේ ඇයි? අපි අපේ ජීවිතය ගැන දන්නේ නැහැ. අන්න බුදුරණවහන්සේ අපේ ජීවිතය ගැන අපට පෙන්වලා දෙනවා. අන්න ඒකට කියන බුදුරණවහන්සේගේ ධර්මය කියලා. එතකොට මේ ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රාවකයාගේ ලක්ෂණයක් තියෙනවා තමන්ගේ ජීවිතය ගැන සත්‍ය තේරුම් ගත්ත නිසා වැරදි වැඩ කරන්නේ. හොඳ කරන්නේ. ඇයි වැරදි වැඩ කරන්නේ නැත්තේ? ඒකට කියනවා සිල් රකින්නවා කියලා. කය වචනේ සංවර කරගන්න. ඇයි සිල් රකින්නේ? සිල් රකින්නේ පින්වතුනි සමාජයට බේද නෙවෙයි. සිල් රකින්නේ පින්වතුනි අනිත් අයටම සිල් රකින්නවා කියලා ඉස්මතු වෙන්න නෙවෙයි. සිල් රකින්නේ තමන් වැරද්දක් කරොත් විඳවන්නේ වෙන කෙනෙක් නෙමෙයි තමන්මයි. වී ඇටයක් කැපුරුවොත් වී ඇටයක් නෙමෙයි ලැබෙන්නේ. වී ගොඩාක් ලැබෙනවා. අපි වැරදි වැඩක් කරොත් අපි හිතනවා අපි ජයගත්තා කියලා. නමුත් ඒ වැඩේ තුල අපට සකස් වෙනවා විශාල වශයෙන් දුක්ඛපාක පිනිස කර්මයක්. ඒක මෙලොව වෙන්නත් පුළුවන් විපාක දෙන්න. පරලොව වෙන්නත් පුළුවන්. සසර යන තුරාවට පිටිපස්සෙන් එනවා. මෙන්න මේ විදිහට අපිට විපාක සකස් වෙනවා. අපි වැරද්දක් කළොත්. අපි සිල් ලකින්නේ ඇයි එහෙනම්? තමන්ගේ ජීවිතය රැකගන්න. වෙන දෙයකට නෙමෙයි. අපි කය වචනේ සංවර කරගන්නේ තමන්ව රැකගන්න. තමන්ට දුක් දෙන්න අකමැතිකම නිසා. අන්න මෙලව දෙලව යහපත කරගන්න කෙනාගේ ලක්ෂණය. මෙවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. ඊළඟට කියනවා මේ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණයක් සුතය කියලා. සුතය කියලා කියන්නේ දහම් දැනුම. ඇයි අපි මේ වෙන කෙනෙක් ඉබදා ඉගෙන ගන්නේ? දැන් ඔන්න අපි වෛද්‍යවරයෙක් වෙන්න නම් වෛද්‍ය විද්‍යාවේ විවිධාකාරයේ අය කීපද ඉගෙන ගන්නවා. ඇයි ඒක අපි ඉගෙන ගන්නේ? අපට ඒ දැනුම ඇති කරගෙන අපිත් ඒකට අවශ්‍ය විදිහට ඒ දැනුම පාදක කරගෙන අනිත් අයට උපකාරයක් කරන්න. ඒක අපේ ජීවිත ලස්සන කරගන්න. ඇයි මේ වෙන කෙනෙක් කියපු එවැනි දෙයක්වත් නැතිව තියෙද්දී ඒ දෙයක් ඉගෙන ගන්න. ඒ කියපු දේ පින්වතුනි වෙන කෙනෙකුගේ අත්නෝ මතිකයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විසින් කියපු දේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියන මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා. උත්තරේ හොයාගත්තේ හැබැයි ඉස්සල්ලා මේක හැදෙන හැටි දැකලා. මේක එන්නේ කොහොමද කියලා දැකලා. මෙන්න මේ උත්තරේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන දේ තුල තියෙන්නේ. අන්න ඒකට ඉගෙන ගන්න අපේ ජීවිතයේ ප්‍රශ්නේ අපේ ජීවිතයේ අරුබුදේ අපේ ජීවිතය ගැන හොයන කාරණාව තමයි ඒ ධර්මයේ තුල තියෙන්නේ. අන්න ඒකට ඉගෙන ගන්න. වෙන දෙයකට නෙමෙයි. අපි අනික් ඉගෙන ගන්න සියලු දේවල් තියෙන්නේ කොමකටද? අපිට වෙන දැනුමක් සහ අපිට වෙන දෙයකට විතරයි. නමුත් අපේ ජීවිතයේ සැබෑ යථාර්ථයේ ඒ තුලින් නම් වෙන්නේ නැහැ. අන්න ඒ කාරණාවෙන් යුක්ත කෙනත් කල්යාණ මිත්‍රයා. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා, සිල්වත් බවෙන් යුක්ත වෙනවා, දහම් දැනුමින් යුක්ත වෙනවා. දහම් දැනුම යුක්ත කරගෙන හරි මම දැන් හොඳට ධර්මයේ දන්නවා කියලා පඬිත වෙන්න නෙමෙයි තමන්ගේ ජීවිතය ඇත්ත හොයන්න. ඊළඟ කාරණාව තමයි ත්‍යාගය. ත්‍යාගය කියලා කියන්නේ පින්වතුනි අතහැරීම. ඇයි අපි අතහරින්නේ? දැන් ලෝකෙට නම් පේන්නේ අපි සත්‍යකයේ තියෙන දේක් අතහැරියාම තමන්ට දෙයක් නැති වුණා කියලානේ. නමුත් අපි දකින්නේ නැහැ මේ පටු මානසිකත්වයේ ඉක්මවලා මේ ලෝකයේ සත්‍යසකම. අපි යම්කිසි විදිහකට යමක් අතහැරියා නම් අපි කරේ සිත, කය, වචනය කියන කාරණාව පහදවාගෙන අපි හොඳ දෙයක් කරා නම් ඒ කියන්නේ අපි විදු සංඝයාට දානයක් දුන්නා. සංඝයාට උපකාරයක් කරා. හරියට මේ වගේ. සාරවත් කුඹරක බීජයක් කැපුණොත් එහෙම අස්තර ලැබෙනවනේ. ලොකු අස්සන්නක් ලැබෙනවා. අපි වීයටයක් තියාගෙන ඒක සම්මන් කරනවට වඩා වීයටේ සාරවත් කුඹරක වැපුරුවොත් කොච්චර අස්සන්නක් ලැබෙනවද? අනිත් වගේ තමයි පින්වතුනි අපි යම් දෙයක් අතහැරියා නම් ඒ අතහැරීම තුළ ලබන්නාට නෙමේ සැබෑවට සැබෑවටම වැඩි ලාභයක් ලැබෙන්නේ දුන්න කෙනාට. ලබන්නාට ඒ දුන්න දේ විතරයි. දුන්න කෙනාට ඒ දීම නිසා ඒ වගේ විශාල ගුණයකින් එයාට ලැබෙනවා. ඒක කොයි කාලෙ ලැබෙනවද කියන්න බෑ. කවදා හරි ලැබෙනවා. අන්න දානය තුල ත්‍යාගය තුල තියෙන මූලිකම කාරණාව ඒක. හැබැයි ඒකෙදි ලැබෙන ප්‍රතිඵලය වැඩි වෙනවා. දැන් බීජයක් හොඳ සාරවත් බීජයක්. සාරවත් කුලක කරුවොත් නේද ගොඩක් අස්තන ලැබෙන්නේ. අපි හිත අපහදවාගෙන දෙන්නම් වාලි දුන්නා කියලා කාට හරි හරියට අර කොළුවෙන් යන බීජයක් මහ පොළොවේ දැමුවා. තමල්ලාවට පැලයක් දෙකකින් එක දින අස්තන්නත් එකක්. නමුත් අපි හිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව පින්පව විශ්වාස කරගෙන අපි කෙත තමයි බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න මග අනුගමනය කරන ආධ්‍යාත්මී නිවන වැඩපිළිවෙලක යොමු වෙච්ච සංගරුවන අන්නේ කෙතට වැපරුවොත් එහෙම ලැබෙන අස්වැන්න වැඩි. අන්න ත්‍යාගයේ මුල් කරගෙන ලැබෙන මූලික කාරණා. තව දෙයක් ඇතිය. ඒ තමයි අපි යමක් අතහැරියා කියලා කියන්නේ පින්වතුනි. අපි හිතන මොන හරි වස්තුවක් අතහැරියා කියලා. අතහරින්න කලින් අපි මොකද්ද අපි තුල ඇති වෙන්නේ? දෙන්න කලින් අපි ඒ ඡන්දය දුරු කරනවානේ. කැමැත්ත දුරු කරනවානේ. මේ ලෝකෙ පින්වතුනි සියලුම දුක හටගන්න හේතුව ඡන්දය කැමැත්ත ආසාව. එතකොට අපි යම් වස්තුවක් කෙරෙහි ආසාව දුරු කරා කියන්නේ අපේ ජීවිතයේ මේ ආසාව දුරු කරන්න අවශ්‍ය ප්‍රතිපදාවකට යොමු වෙනවා. අනේ ත්‍යාගය කියන ගුණය තමා තුළ වැඩෙනවා. මේ කරුණු දෙකම ඒ ත්‍යාගවත් කෙනා තුළ ඇති වෙනවා. අන්න ඒක තමයි හතරවෙනි ලක්ෂණය කල්යාණ මිත්‍රය තුළ තියෙන. ඊළඟට පස්වෙනි ලක්ෂණය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ප්‍රඥාව. මෙන්න මේක තේරුම් ගන්න ටිකක් මහන්සි වෙන්නට වෙන අපට එකපාරට තේරෙන්නේ නැහැ. ප්‍රඥාව කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ දුක පිළිබඳව තියෙන නුවණ, දුක හට ගැනීම පිළිබඳව තියෙන නුවණ, දුක නැතිවීම පිළිබඳව තියෙන නුවණ, දුක නැති වෙන මාර්ගය පිළිබඳව තියෙන නුවණ කියන ආර්ය සත්‍ය හතර පිළිබඳව තියෙන නුවණටයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් ඔන්න මේක තේරුම් ගන්න කලින් මම මේ කියන ටික අහලා බලන්න. දැන් අපයි කාටවත් තේරෙන්නේ නැද්ද මේ ලෙඩ වෙන එක වයසට යන එක මැරෙන එක ප්‍රියයෙන් වෙන් වෙන එක අප්‍රියයන් එකතු වෙන එක දුකක් නෙමෙයි අපි ඔක්කොම තේරෙනවා නේද? මේක කාටවත් මේ ලෝකේ සැපක් නැහැ. හැමෝටම දුකයි. හැබැයි අපි කවුරු කැමති නේද මේ දුක නැති වෙන්න? දුක අයින් කරන්න. අපි මොකද දුක අයින් කරන්න කරන්නේ? එක්ක යදිනවා. එක්ක ආයාචනා කරනවා. එක්ක ප්‍රාර්ථනා කරනවා. ඔබ නිදන් කරන්නේ. නමුත් නුවණ තියෙන කෙනා ඔක වැරදි කියලා දකින්නේ. නුවණ තියෙන කෙනාට පේනවා ඔක වැරදි කියලා. අපි හැබැයි මේ දුකෙන් නිදහස් වෙන්න හොයන්නේ දුක නැති කරලා සැපක් අල්ලගන්න. අන්න බුදුරජාණන් වහන්සේ කියලා දෙන ධර්මයේ ඊටත් වඩා එහා ගියපු දෙයක්. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාව තියන අයට. හිතන්න පුළුවන් කෙනාට මිසක් හිතන්න බැරි කෙනාට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ. අද අපට හිතෙන්නේ එපා වෙච්ච කෙනාට ජීවිතේ කලකිරිච්ච කෙනාට අද අප සමාජය දකින්නේ එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ කාලේ කට්ටපාල කියලා ලස්සන ධනවත් පරිවාර සම්පත්තියෙන් යුක්ත සිටුවරයෙක් පුතෙක් පැවිදි වෙනවා. අජිතමා ඇවිල්ලා අහනවා මේ රටේ ඔබ පැවිදි වුණේ ඇයි? ඔබගේ වස්තු හොඳට තියෙනවානේ. සාමාන්‍යයෙන් පැවිදි වෙන්නේ ධනිය හීන වුණා. ඔබේ රූප සම්පත්තිය හරිම ලස්සනයි. ඇයි පැවිදි වුනේ? ඔබගේ ඥාති පිරිස ඕන තරම් ඉන්නවනේ. ඇයි පැවිදි වුනේ? ඇයි සමාජයේ හිතන්නේ එපා වෙච්ච කෙනාටයි මේ හිතේ. බුදුරජාණන් වහන්සේ ධර්ම මේ කාණ්ඩ තියෙන්නේ. එවැනි කෙනාට නෙමෙයි. එවැනි අය ප්‍රඥාවන්ත නම් යනත් අදාළයි. ප්‍රඥාව තියෙන කෙනාටයි ධර්මයේ තියෙන්නේ. හිතන්න පුළුවන් කෙනාට. අන්න නුවණ තියෙන කෙනා හිතනවා මේ දුක ලැබෙනකොට ඇයි දුක ඇති වුනේ? නුවණ කෙනා හිතනවා දුක මට නොලැබේවා. අනේ කවුරු හරි මගේ දුක අයින් කරලා දෙත්වා අනේ මට ආයි කවදාවත් එවැනි දුකක් නොලැබේවා. ඒක තමයි මෝඩ කෙනා හිතන්නේ. නුවණ තියෙන කෙනා හිතන්නේ. ඇයි දුක ඇති වුනේ? කුමක්ද දුකට හේතුව? කුමක් ඇතිකල්ලි මේ දුක ඇති වුණා? මෙන්න මේක හොයනවා කවුද? ප්‍රඥාවන්තයා නුවණ තියෙන කෙනා. බුදුරණවහන්සේ විතෝක. හේතුව හොයලා හේතුව දුරු කරොත් නේද දුක නැති වෙන්නේ. අපි හොයන්නේ නැති මේක. අපි తాවකාලික ආස්වාදයකට යොමු වෙලා දුක වහලා දානවා මොකකින්ද? පුංචි සැපේකින්. බුදුරණාහිසේකට උදාහරණයක් දෙනවා. හරියට කුෂ්ඨයක් හදිච්ච කෙනෙකුට සමේ කුෂ්ඨයක් හදුනහම කැසිල්ලක් තියෙනවනේ අසහනයක් තියෙනවනේ අසහනය නිසා මොකද කරන්නේ? කසනවා. බුදුරණවහන්සේ මේකට මේකට උදාහරණයක් පෙන්නන්නේ පණුව ගහපු කුණු වෙච්ච එකක්. එතකොට කොච්චර අසහනයක්. කහලත් බෑ මේ අසහනය දුරු කරගන්න. පුච්චන්න ඕන. කොච්චරකට අසහනේ දුර වෙනවද නැද්ද? දුර වෙනවනේ. ඇයි? අර තිබිච්ච අසහනේ පුච්චන්න පුච්චන්න දුර වෙනවා. හැබැයි පුච්චන්න පුච්චන්න මොකද වෙන්නේ? තිබිච්ච දේ ඊට වඩා වැඩි වෙයිද අඩු වෙයිද? ඊටත් වඩා වැඩි වෙනවා. හැබැයි යෝග හිතන්නේ. తాවකාලිකව අර අසහනකාරී ස්වභාවය නිසා తాවකාලික සැපයකට කුෂ්ඨයේ පුච්චමින් පුච්චමින් සැප විඳ විඳ ඉන්නවා. අර අසහනය දුරු කරගෙන ඉන්නවා. හැබැයි අවසාන වෙලා කාලෙදී ඒකෙනුත් සහනයක් ලබන්න බැරි නිසා දැන් හොඳ කරගන්න හේතුව හෙව්වා කියලා කුෂ්ඨයට නිදානේ හෙව්වා කියලා දැන් බෙහෙත් කරන්න විදිහක් නැහැ. ඇයි දැන් සම්පූර්ණයෙන් දුකකට යවන නැත්තම් ඒ අසනීප සුව කරන්න බැරි ස්වභාවයකටපත් වෙන. ඔන්න ඔය වගේ කියන අපේ ජීවිතේ. අපේ ජීවිතයේ තියෙන විකෘති සංඥාව. ඒ තමයි අර සමේ විකෘතියක් නිකුෂ්ඨයක් ඇතුණා කියන්නේ. ඒ කියන්නේ සමෙහි වැරදි වැඩක්. අපි තුනක් තියෙනවා විකෘති සංඥාව. ඒ තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත විකෘති සංඥාව. අර සමෙහි විකෘතිය නිසා හටගත් අසහනකාරී ස්වභාවය වගේ අපටත් තියෙන අසහනකාරී ස්වභාවය. මොකද අසහනකාරී ස්වභාවය? සුඛකාමානි භුගතානි. නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත නිසා කොහෙන් හරි සැපක් හොයන්නට අන්න සැපේ හොයන ගතිය තියෙනවා. දැන් මොකද වෙන්නේ? සැප හොයනවා මොකෙන්ද? ඇහැට රූප වෙන්නලා කනට ශබ්ද අස්වලා අපි හැම වෙලේම ලැබිච්ච සැප ඔස්සේ තැවරි තැවරි ඉන්නවා. දුක එන්නකොට තව සැපයකින් ඒක තවර ගන්නවා. අර කයින් කරලා දානවා. අවසන් වෙනකොට වයසට යනකොට ලෙඩ වෙනකොට දුක එනකොට අනේ මට මේකින් දහසෙන් නැත්තම් කියලා පන්සලකට යනවා. අනේ එතකොට අර නුවණ හිතන්න පුළුවන්කම නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ධර්මය ඇහුවා කියලා හිතන්න බෑ. ඇයි කලින් මොකද කරේ? හිතන්න පුළුවන් හැකියාව තියෙන කාලේ තමන්ගේ ජීවිතයේ අසහනකාරීත්වය නිසා නිත්‍යයි සපයි ආත්මයි කියලා අරගෙන හැම වෙලෙම සත්‍ය හොයන්න නැතුව සැප තවර තවර හිටියා. බුදුරණවහන්සේ අර කුෂ්ඨය අසමින් ලබන සැපය වගේ උපමා කරනවා මොකටද? අපි මේ ඇස කන නාසය දිව කය පිනව පිනව ලබන ආස්වාදය. කොහොමද උදාහරණ? හැබැයි සැපයක් නැත්තේ නේ. සැපයක් තියෙනවා. අර තිබිච්ච අසහනය දුර වෙනවා. හැබැයි කුෂ්ටිය වැඩි වෙනවා වගේ ජීවිතේ හොයන්න පුළුවන් හැකියාව ටික ටික දුර වෙලා යනවා. අන්න නුවණ තියෙන කෙනා කල්පනා කරන්නේ මොකද්ද? මේ දුක එනකොට ඇයි දුක ඇති වුනේ කියලා. දුක ඇති වෙන හේතුව හොයනවා. එයා එයාට තේරෙනවා යම් හේතුවකින් මේක හටගන්නේ. හැබැයි මේ හේතුව නැති වුණොත් මේ දුක නැති වෙනවා. මෙන්න මේක තීරු කරගෙන එයා හේතුව හොයනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දුකට හේතුව ආසාව. දැන් මෙහෙම කියනකොට අපට ඉතින් පුළුවන් අනේ අපට ආසාව නෑ නෑ කියලා. ආසාව නැති පින්වතුනි රහතන් වහන්සේලා. අපි බලමු අපට කුමකටද ආසාව තියෙන්නේ. දැන් ආසාව දුකට හේතුව බව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එහෙනම් අපි බලන්න ඕනේ කුමකද ආසාව තියෙන්නේ? මේ පින්වතුන් බලන්න තම තමන්ගේ ජීවිතය ගැන හිතලා බුදුරණවහන්සේ පින්නේ තමන්ගේ ජීවිතය ගැන වෙන කෙනෙක්ගේ ජීවිතය ගැන නෙමෙයි. ඇහෙන් රූපයක් දකිනකොට ඔන්න තමන් ගැන හිතන්න. ඇහෙන් රූපයක් දකිනකොට අපි කවුරුත් කැමතිද තමන් අකමැති කෙනෙක් දකින්න? කවුරු කැමති නෑනේ. අපි කැමතිම තමන් කැමති ප්‍රියමනාපදේ දකින්න නේද? ඇයි එහෙම කැමැත්ත තියෙන්නේ? ඇහෙන් රූපයක් දකින්න යොමු වෙන තරම් මොකද තියෙන අපි තුල? ආසාව. ඇහැට ප්‍රියමනාප දෙන්න දේවල් දෙන්නමයි කැමති. අපි කවුරුත් කැමතිද කනට අකමැති શબ્දයක් ඇහෙන්නේ. අපි මිහිරි શબ્දයටමයි කැමති. අපි කැමති දෙයටමයි අපි කැමති. ඒ ඇයි? කණෙන් શબ્දයක් අහනකොටම තියෙන ආසාව. අපි නාසයට ආග්‍රහණය කරන්න දුර්ගන්ධයක් කැමතිද? සුගන්ධයටමයි කැමති. නාසයත් එක්කම තියෙන ආසාව. අපි දිවෙන් රස ලබන්න කටුක රසයකට කැමති නෑ. මිහිරි රසයටමයි කැමති. දිව තුල ආසාව. අපි කවුරු කැමතිද කයට දුක් පහසක් දෙන්න? කැමති නෑ. කයට සැපමයි දෙන්න කැමති ආසාව. අපි කවුරු කැමතිද මනසට අපි අකමැති අරමුණු හිත හිතයි? කැමති නෑ ප්‍රියමනාප දෙයටමයි කැමති. ආසාව. එතකොට ආසාව තියෙන්නේ කොහෙද? ඇස කන නාසය දිව කය මන. හයේම ආසාව. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? හොඳට හිතන්න. දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඉපදිච්ච දවස් ඉඳන් මරණකම් අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ඇහින් රූප දකින එක. කනෙන් ශබ්ද අහන එක. නාසයෙන් ආග්‍රහණය කරන එක. දිවෙන් රස ලබන එක. කයින් පහස ලබන එක. මනසින් අරමුණු විතන එක. ඔය හයෙන් තොරව අපි ජීවත් වෙනවා කියලා දෙයක් තියෙනවද බලන්න කල්පනා කරන්න. ඔය හය තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉපදිච්ච දවස් ඉඳන් මරණකම්. ඔය හය තුන නම් අපි තුල හැම වෙලෙම ආසාව තියෙනවා. එහෙනම් මේ දුකට හේතුව අපි තුල තියනවද නැද්ද? හැම වෙලෙම අපි තුල දුකට හේතුව. දුකට හේතුව අපි තුල තියෙද්දි අපි ආයාචනා කරාට අපි ප්‍රාර්ථනා කරාට අපි ඉල්ලුවට අපි තුල දුක නැති වෙන්නේ දුක තියෙවි. දුක තියෙනවා. ඇයි හේතුව අපි තුල තියෙන්නේ? බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ හේතුව දුරු කරන්න කියලා. මෙන්න මේ හේතුව දුරු කරන්නට නම් පින්වතුනි අපි දකින්නට ඕනේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ජීවිතේ ඇත්ත. මේ ඇත්ත දැකපු තැනයි අපට ආසාව දුරු වෙන්නේ. ඇත්ත දැක්ක නැත්නම් ආසාව දුරු වෙන්නේ නැහැ. අන්න එකට කියනවා විකෘති සංඥාව දුරු වීම. නිට්යයි සැපයි ආත්මයි කියන සංඥාව දුරු වීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකීම. මෙන්න මේකට කියනවා විකෘති සංඥාව දුරු වීම. එතකොට දැන් මෙයා හොයාගෙන යනවා දුක දුක දුකට හේතුව ඇති වෙච්ච හැටි එයාට හම්බ වෙන අසකරණ ආසී දිවකය මනස කියන අපේ ජීවිතේ හැමතැනම තියෙන ආසාව බව මේක දුරු වෙච්ච තැනයි දුකින් නිදහස් වෙන්නේ කියලා. ඒක දුරු කරන්න නිකම් බෑ මේ සත්‍ය හම්බ වෙන්නට ඕන. අන්න එයා දැන් යමු වෙනවා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් බලන්න. දුක් දේ දුක් වශයෙන් බලන්න. අනාත්මදී අනාත්මසී බලන්නේ ආයුක්තිය. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා යමක් අනිත්‍ය වන්නේ ඇයි කියලා. අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා. අනිත්‍යයි කියලා කියන්නේ පිටුතුනි ස්ථිර නෑ කියලා. ස්ථිර නෑ කියලා කියනකොට අපට මතක් වෙන්නේම මොකද්ද? මේ ගෙවල් දොරවල් කැඩලා බිඳලා යන එක. විදාකාර වශයෙන් අපි අපේ දන්න කොහොමකට හම්බ වෙන ටිකක් තමයි අපට ස්ථිර නෑ කියන්නේ හම්බ වෙන්නේ. බුදුරන් වහන්සේ මේ අනිත්‍යයි කියලා කියලා දුන්නේ එතෙන්ද එහා කියපු දෙයක්. බුදුරන් වහන්සේ පෙන්වනවා අනිත්‍යයි කියලා කියන කාරණාවේදී අනිත්‍යයි කියලා කියන්නේ හේතු නිසා හටගත් දෙයක් පවතිනකොට හේතු නැති වෙනකොට ඒක නැති වෙනවා. මේ ලෝකේ ඇස කන නාසය දිවකය මනස කියන හයම අපි රූප සද්ද ගන්ධ රස පහස අරමුණු ලබන තැනදී අපට ලැබෙන සියල්ලක්ම හටගන්නේ හේතු නිසා. හේතු නිසා පවතින දෙයක් ස්ථිර නැහැ. මේකට පුංචි උදාහරණයක් මම බුදුරණවහන්සේගේ දේශනාවකින් පැහැදිලි කරන්නම්. බුදුරණවහන්සේට බුදුරණවහන්සේ දේශනා කරනවා උන රජ කෙනෙකුට අහන්න ලැබෙනවා වීණාවක හඬක්. වීණාවක් වාදනය කරන හඬක් අහන්න ලැබෙනවා. රජතුමා සේවකයා අමතලා කියනවා අන්න අර හඬ අරගෙන ඉන්න කියලා. ඊට පස්සේ සේවකයා ගිහිල්ලා අර වීණාවයි දණ්ඩයි අරගෙන එනවා. රජතුමාට ඇවිල්ලා දෙනවා මේ වීණාවයි දණ්ඩයි. රජතුමාට කෝ අර හඬ. අනේ ස්වාමීනි මේ හඬ කියන්නේ වීණාව දණ්ඩෙන් වාදනය කිරීමත් එක හඬ ගන්න දෙයක්. නෑ නෑ මට ඕව එපා මට හඬ දෙන්න. ස්වාමීනි හඬ කියන්නේ ස්ථිර දෙයක් නෙමෙයි. මේ හේතු නිසා හටගත්ත දෙයක් ඇති දෙයක් නෙමෙයි. හේතු නිසා තියෙන දෙයක්. මට ඕව එපා මල විසික් කරන්න කියලා. ඔන්න ඔය වගේ දකින්න අපේ ජීවිතේ කියලා. ඔන්න ඔකට අනිත් ඇයි දැන් අර හඬ කියන්නේ මොකක්ද? හඬ කියන්නේ වීණාවේ උපදයක්. හඬ වීණාවේ තිබ්බන වාදනය කරන නැතුව ඉඳි තැහෙනවනේ. හඬ වීණාවෙන් නැතුව තියෙන දෙයක්. එහෙනම් අර ගණ්ඩ විතර තුලන් දෙහෙන්නත් ඕනේ. හඬ කියන්නේ වීණාව දණ්ඩෙන් වාදනය කිරීමත් එක්ක හටගත් ප්‍රතිඵලයක්. එතකොට මේ ලැබිච්ච ඵලය ස්ථිර දෙයක්ද? පණවන්න පෙන්වන්න පුළුවන්. ඒක හේතු නිසායි තියෙන්නේ. ඒ හඬ නැති වෙන්න ඕනේ නැහැ කෙනෙකුට ස්ථිරයි අස්ථිරයි කියලා දේරු ගන්න. ඇයි ඒ හඬ කියන්නේ ඇති දෙයක් නෙවෙයි හටගත් දෙයක්. මෙන්න මේක දැකීමට කියනවා අනිත්‍යයි කියලා දැකීම. හැබැයි මේක අපිට එකපාරට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔන්න වගේ කියන මින්මතුනි ඇස කන නාසය දිව කය මනස පිළිබඳව අපි ඇත්ත හොයනවා කියන එක. කුමකද දැන් මේ ඇස කරනාසී දිවකය මනසෙහි ඇත්ත? ඔන්න ටිකක් හිතන්න. දැන් ඔන්න ඇස අනිත්‍යයි කියන්නේ ඇයි? කනනාසී දිවකය මනස අනිත්‍යයි කියන්නේ ඇයි? පින්වතුනි මේ ඇහින් රූපයක් දකිනකොට සිදුවෙන ඇත්ත අපි දකින්නේ නැහැ. මම මේක පැහැදිලි කරලා දෙන්න බුදුරණවහන්සේගේ දේශනාවට අනුව. දැන් මේ මම මේ විස්තර කරගෙන යන්නේ මොකද ප්‍රඥාව කියන කාරණාව. ප්‍රඥාව කියන කාරණාවේ දුක පිරිසිදු හොයාගෙන යනකොට ආසාව දුරු කරන්න තණ්හාව දුරු වුණාට පස්සේ නම් දුක නැති වෙන්නේ. ඒකට ආසාව හටගන්න ස්ථානය ඇත්ත දකින්නට ඕන නම් ඒ ඇත්තයි මේ පෙන්වන්නේ. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ ඇත්ත. දැන් මේ තුමතුන් හිතන්න තවන්ගේ ජීවිතේ ප්‍රායෝගික මෙන්න මේ වගේ අවස්ථාවක් නැද්ද කියලා. බර කල්පනාවක ඉන්නකොට ඇස් දෙකක් දැරගෙන තමන් ඉස්සරහින් කවුරු හරි යනකොට නොපෙනිච්ච අවස්ථා නැද්ද? ඇස් දෙකක් දැරගෙන බර කලබලාවක් ඉන්නවා. තමන් ඉස්සරහින් කවුරු හරි යනවා. නොපෙනිච්ච අවස්ථා නැද්ද? තියෙනව නේද? හොඳට හිතලා බලන්න. එතකොට අපි හිතමු තරහකාරී කියලා තියෙන අපිට තරහ කඩ ගන්නවා. ඇයි? අපිට ඒක පිළිලා නැහැ. දැන් අපි නූතන විද්‍යාවත් එක්ක කල්පනා කරලා බැලුවොත් ඇහක් තියෙනවා. ආලෝකයක් තියෙනවා. ඇහැ අරගෙන ඉන්නේ. රූපෙම ඉස්සරහා තියෙනවා. නමුත් පෙනුනේ නෑ. නමුත් බුදුරණවහන්සේගේ දර්ශනයේ ඒකට තිහා කියපු දෙයක්. දැන් මම කියපු උදාහරණ තේරුණාද? අපි බර කල්පනාවක ඉන්නකොට ඇහත් අරගෙන ඉස්සරහින් රූපෙකුත් දෙනවා. ආලෝකයක් තියෙනවා. මොකද ප්‍රබලිත අවස්ථාව අපට තියෙනවා ආයෝගය. නමුත් පෙනුනේ නෑ අපට. ඒකටත් විද්‍යාවට තිහාකින් දර්ශනයක් බුදුරණවහන්සේගේ තේරුම් කරලා දුන්නා. ඇසට අවධානය යොමු වෙන්න ඕනේ. ඇස තුල හිත පහළ වෙන්නට ඕනේ. ඒකට කියනවා ඇසේ විඥානය. ඇස රූපය ඇසට හිත පහළ වීමත් කියන තුන එකතු වුණාමයි දකින්නේ. නැත්නම් දකින්නේ ඔය තුනම එකතු වෙන්නට ඕනේ. ඔය තුන හේතු වීමෙන් හටගත්ත දෙයකට දැක්කා කියනවා. වීණාව දණ්ඩෙන් වාදනය කිරීමත් එක්ක හටගත් දෙයක් අර ශබ්දය. ඒ වගේ ඇසත් රූපයත් විඥානයත් එකතු වෙච්ච නිසායි දැක්කේ. නමුත් අපට ඕක පේන්නේ නැහැ. මම තව උදාහරණයක් දෙස පෙන්නන්න. මේ පිටුතුන්ට සමහරවිට මේ වගේ එකක් ප්‍රායෝගික අවස්ථාවක්. ටීවී එකකට බර අවධානය යොමු කරගෙන මොනවා හෝ තමන් කැමති දෙයක් නරඹමින් කැම ගන්න. කාමු කෑමේ රස නොතේරිච්ච අවස්ථා නේද? ඒ අවස්ථා තියෙනව නේද? ටීවී එකට බර අවදාන. එතකොට විද්‍යාවත් එක්ක නූතන විද්‍යාවත් එක්ක කල්පනා කරලා බලුවොත් දිවෙහි තියෙන රස ගැටෙන කොටස්. ඒ කොටසේ අදාළ රසය ගැටුණා. හැබැයි අපි අවධානය ටීවී එකට. අපි මොනවද ගැටුනේ කියලා දන්නේ නැහැ. අන්න බුදුරණවහන්සේ පෙන්නපු දර්ශනේ දෙන්නත් එහා ගියපු දෙයක්. දිවට අවධානය යොමු වෙනට වඩා දිවට හිත පහළ වෙනවට කියන දිවා විඥානි. දිවත් රසයත් දිවේ හිතත් පහළ වීම කියන තුන එකත වීමයි මේ රස ඇති වෙන්නේ. ඔන්න ඕක අපට අල්ල ගන්නට වෙනවා. ඕකයි අනිත්‍ය බව දැක්වා දැක්කා කියලා කියන්නේ. ඒ දැකපු රූපය ස්ථිර නෑ කියලා දකින්නේ කොහොමද? ඇසයි රූපයයි හිතේ ක්‍රියාකාරීත්වයයි තුන එකතු වීමෙනුයි දැක්කේ. වීණාව දණ්ඩෙන් වාදනය කිරීමෙනුයි ඇහුනේ. නැතුව සද්ද වීණාවේ නෙමෙයි තිබුණේ. වීණාවේ බාහිරවත් නෙමෙයි. වීණාව දණ්ඩෙන් වාදනය කරමුනේ සයහු. ඇස රූපේ විඥාන එකතු වෙච්ච නිසායි දැක්කේ. කන ශබ්දේ විඥාන එකතු වෙච්ච නිසායි ඇසුනේ. නාසයේ ගන්ධේ විඥාන එකතු වෙච්ච නිසායි ආග්‍රහණය වුනේ. දිව රසයේ විඥාන එකතු වෙච්ච නිසායි රස ලැබුණේ. කය පහස විඥාන එකතු වෙච්ච නිසායි පහස ලැබුණේ. මනසට අරමුණු විඥාන එකතු වෙච්ච නිසායි අරමුණු ලැබුණේ. එතකොට මේ විදිහට අපි දැක්කොත් අනිත්‍ය බව අන්‍යයාගේ නුවණින් එයා දකිනවා මේ දැකපු දේ තියාගන්න හෝ අයින් කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? හේතු නිසානේ තියෙන්නේ. ඇති දෙයක් නෙමෙයි. හේතු නැතිනම් නැති වෙනවා. ඇලෙන්න ගැටෙන්න ඕනද? අන්න ආසාව දුර වෙනවා. සත්‍ය දකින්න තැනදී ආසාව දුර වෙනවා. කැමති දේ දකින්න අකමැති දේ නොදකින්න කියලා අදාළත්වයක් යඩනේ අන්න අඬලෝ දහමදී කම්පා වෙන්නේ නැහැ කියලා අහලා දෙනවා නේද බුදුරණන් වහන්සේ ශ්‍රාවකයා. ලාභාලා ව්‍යාස ආයස නින්දාපසංසා සැප දුක එනකොට එකසේ ලබිනවා. ඒ ඇයි? මෙන්න මේ අනිත්‍ය බව යා දකිනවා. අනිත්‍ය බව කියලා එතකොට බුදුරණවහන්සේගේ දර්ශනය තුළ පැහැදිලි කරන්නේ විනාශය කියන එකට විහා කියපු දෙයක්. ඒ තමයි ස්ථිර නැති හේතු ඇති කල්ලි තියෙන්නේ. හේතු නැති වුණාම ඒක නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට දුක්ඛ සමුදය හේතු හොයාගෙන යනකොට එයාට හම්බ වෙනවා මොකද්ද? මෙන්න මේ සත්‍ය දුක්ඛ නිරෝධය හම්බ වෙනවා. අන්න මාර්ගය හම්බ වෙනවා. මේකට කියනවා ආර්ය සත්‍ය අවබෝධය ප්‍රඥාව කියලා. මෙන්න මේ කාරණා පහෙන් යුක්ත කෙනා කියලා කල්යාණ මිත්‍රයා යාව ඇසුරු කරගන්න කියනවා. ඒ මොකටද? මෙලව දෙලව මෙලවත් පරලොවත් දෙලවම යහපත පිණිස ජීවිතයේ සත්‍ය තේරුම් ගන්නට ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරනකොට ශ්‍රද්ධාව අපි තුල නැතිනම් අපි තුල ශ්‍රද්ධාව හට ගන්නවා. එයාගේ ශ්‍රද්ධාව නිසා අයියා ශ්‍රද්ධාව සමාදන් කරනවා. අපි සිල්වත් භාවයේ නැත්තම් අපි සීලයට යමු වෙනවා. අපි තුල දහම් දැනුම නැත්තම් දහම් දැනුමට අපි යමු වෙනවා. අප තුල අතහැරීම නැත්නම් අතහැරීමට අපි යොමු වෙනවා. අප තුල ප්‍රඥාව නැත්නම් ප්‍රඥාවට අපි යොමු වෙනවා. මෙන්න මේ කාරණා පහෙන් යුක්ත කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට එයා තුලත් ඒ අංග ඇති වෙනවා. මේ කරුණු හතර තමයි ඔන්න මූලිකව පැහැදිලි කරේ කුමකටද? මෙලොව යහපතත් පරලොව යහපතත් මෙලොව ජීවිතේ සාර්ථක කරගන්නත් පරලොව ජීවිතේ සාර්ථක කරගන්නත් ජීවිත අවබෝධ කර ගැනීම පිණිස ඒ තමයි උත්හාන සම්පදා උත්සාහවත් බව වීර්යවන්ත බව රැකගත් දේ තමන් සත්සන්තක ඉගත උපයාස ප්‍රයත්න දේ ආරක්ෂා කිරීම සමජීවී කතා ඒ වගේම ආදායමට සරලන විදිහට වියදම් කිරීම කල්යාණ මිත්‍ර ඇසුර මෙහි උපයාස පෙළාගත් ධනය ආරක්ෂා කරගන්න කියනවා සුරාවට නොයා සුරාව කියන්නේ හරියට තමන් උපයාස පෙළාගත් ධනිය විනාශ වෙන විනාශ මුඛයක් කියලා සූදුවට නොයා සූදුව කියලා කියන්නේ තමයන් උපයාසකයාට දානේ විනාශ වෙන දෙයක්. ස්ත්‍රීලොල්ලත්වයට නොයා ඒකත් තමන් උපයාසකයාට දානේ විනාශ වෙන දෙයක්. ඊළඟට තමයි පාප මිත්‍ර ඇසුරට නොයා පාප මිත්‍ර ඇසුරට යොමු වෙනකොට තමන්ගේ සියලු සන්තකේ විනාශ කරනවා. අන්‍යය ඇති කරගන්න කියනවා මෙන්න මේ කාරණා පහ ඒ තමයි ශ්‍රද්ධාවන්ත බව, සිල්වන්ත බව, දහම් ධර්මයෙන් යුක්ත බව අතහැරීම ප්‍රඥාව මේ කරුණු පහ ඇති කරගත්තා නම් අන්න යාට මේ ජීවිතේ සාර්ථක වෙනවා පරලොව සාර්ථක වෙනවා ජීවිතය අවබෝධය කරගන්න වෙනවා එතකොට මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවේ මේ ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට මෙලොව යහපතත් පරලොව යහපතත් ජීවිතය අවබෝධය කරගන්න උපකාර කරන විදිහේ දේශනාවක් කරන්න කියලා එතකොට අපි ගොඩක් වෙලාවට අපි අපි අහන්නේ මෙලොවයි මෙලොව යහපත කරගෙන හතුටින් ඉන්න විතරයිනේ නමුත් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා බුදුරණවහන්සේ සරණ ගියාට පස්සේ මෙලවත් යහපත කරගෙන පරලොවත් යහපත කරගෙන සත්‍යත් හොයන දර්ශනය තමයි කරගන්නේ. දැන් මම මේ පින්වතුන්ට කියලා දුන්නේ බුදුරණවහන්සේගේ ධර්මයෙන් කියලා කියන්නේ මහා සාගරය වගේ දෙයක් නම් මහා සාගරය වගේ මහා ගැඹුරකට යන දෙයක් නම් ඒ මහා සාගරය කරා යන්න ඉස්සලාම යන්න ඕන වෙරළට. වෙරළට යන්න ඕන මාර්ගය පෙන්වලා සාගරයට යන්න කලින් වෙරළට යන්නට ඕනේ. වෙරළට යා යුතු මාර්ගය. වෙරළට ගිහිල්ලයි සාගරයට යන්න තියෙන්නේ. දැන් මේ පින්වතුන්ට මේ කරුණ ටික ඇහුවට පස්සේ අවශ්‍යතාවයක් කියන්නට ඕන කොහොමද? තමන්ගේ ජීවිතයේ සත්‍ය තමන්ට හොයන්න. වෙන දෙයක් නෙමෙයි. තමන්ගේ ජීවිතයේ සත්‍ය තමන්ට හොයන්න. හැබැයි තමන්ට අත්නෝමතික මේ හොයන්න බෑ. මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ. අන්න ඒකට තමයි බුදුරණ වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගන්නේ බුදුරණ වහන්සේ කියලා දුන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට හොයන වැඩපිළිවෙල බුදුරණ වහන්සේට පුළුවන්කමක් නැහැ පින්වතුනි ලෝකේ කාටවත් හැකියාවක් නැහැ අපිව දුකින් නිදහස් කරවන්න බුදුරණ වහන්සේගේ ධර්මයේ තියෙන්නේ තමාට තමා පිහිට කරගන්න ධර්මයේ තුලින් තමාවට පිහිට කරගන්න මේ පින්වතුන් අහලා බිම්බිසාර රජුරෝ ගැන බිම්බිසාර රජුරෝ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ දැකපු ධර්මයේ තේරුම් ගත්ත දහමින් සැනසෙච්ච කෙනෙක්. අවසාන කාලේ මොකද වුනේ? තමන්ගේ පුතා තමාව හිර කරලා ඛණ්ඩ නොදී යටිපතුල් පළලා ගිනිඅඟුරු වලේ ඇවිද්දෝල මැරුවා. අපිට බාහිරින් පේන්නේ මොකද්ද? මහා දුක්ඛ ජීවිතයක් කියලා නේ. ඇයි බුදුරණවහන්සේ මේ කෙනාගේ මේ ජීවිතය අර 이르දි බලේ පාවිච්චි කරලා ඒ දුකින් අයින් කරේ නැත්තේ? බුදුරන් වහන්සේ මේ කය රැක ගන්න වැඩ පිළිවෙලක් නෙවෙයි කියලා දෙන්නේ. හිත රැක ගන්න වැඩ පිළිවෙලක්. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලින් රැකවරණේ ඇති වෙලා බිම්බසරජුවා. මොන ප්‍රශ්නේ වුණත් කොයි විදියට දුක ලැබුණත් දකින්න මොකද්ද? අර සත්‍ය අනිත්‍ය භාවය කයයි පහසයි විඤ්ඤාණය එකතු වෙන හටගatti මේක හේතු නැති වුණාම නැති වෙනවා මම ඇයි මේකට ඇලින්නේ කියලා අන්න ඒ ස්වභාවය නුවණින් යුක්ත වුණාට පස්සේ සතුටින් කරුණේ කරන්නේ දුක්ඛිත වෙන්නේ. කය නෙමෙයි ඉරගෙන වැඩ පිළිලා කියලා දුන්නේ බුදුරණවහන්සේ. හිතරගෙන වැඩ පිළිලා. අන්න බිම්සාරා කියනවා හිතරෙන් ගත්තා. බුදුරණවහන්සේ උදාහරණයක් දෙනවා මෙන්න මේ වගේ. ශ්‍රාවකත්වයේ පිළිබඳව. ඒ කියන්නේ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ බුදුරන් වහන්සේව හරියට සරණ ගිය කෙනා. එතන බුදුරන් වහන්සේ සරණ යන්නේ ඇයි? අපේ හිත රැක ගන්න. වෙන දෙයකට මොකද මේ ලෝකේ කය රැක ගන්න ඕන තරම් දේවල් තියෙනවනේ. හිත රැකගත් දේවල් නැත්තේ. හිත රැකගත්ත කෙනාගේ ලක්ෂණය මොකද්ද? අන්න පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් කැවිදිලා අපිව අරගෙන ගිහිල්ලා දෙන්නේ කකුල් දෙක ඈත් කරලා තවත් දෙන්නේ කියතකින් අපේ එක ඉරද්දී ඉරල දෙන්න කෙරේ තරහ හිතක් ඇති කරගත්තොත් එයා මගේ ශ්‍රාවකෙක් නෙවෙයි කියලා. කොහොම උදාහරණයක්? ඇයි එවැනි උදාහරණයක් දෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ප්‍රතිපදාව මුළුමනින්ම තියෙන්නේ කොමකටද? ලෝකේ කවුරුත් නොකියපු හිත රැක ගන්න අවශ්‍ය වැඩ පිළිවෙලකට. ඉතින් අර එහෙම ඇඟ ඉරනකොට මේ විනාශල යන කය නිසා හිත දෝෂී වුණා නම් එයා බුදුරජාණන් වහන්සේ කියපු විදියට ධර්මයේ තේරුම් ගන්නෑ. එයා මේ අනිත්‍ය භාවය, දුක් භාවය, අනාත්ම භාවය දැකලා නෑ. එහෙම දැක්කනම් කය විනාශ වුණාට හිත දූෂ්‍ය වෙන්නේ නෑ. අන්න හිත රැකෙනවා. එහෙනම් බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ හදා යන්න ඒ ධර්මයේ රකින්න අපට කොච්චර තව ඉදිරියට යන්න තියෙනවද මෙන්න මේ සඳහා අපි පින්වතුනි ඒ උතුම් ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ මෙන්න මේ අවශ්‍යතාවය තේරුම් ගන්න මේ අවශ්‍යතාව අපි තේරුම් ගත්තොත් අපි මේ ලැබු මනුසත් භාවය තුළ සැබෑම රැකවරණයට අපි යොමු වෙනවා පින්වතුනි මිනිස්සෙක් වෙන ලෝකේ කලාතුරකින් කලාතුරකින් වෙච්ච මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ නමගේ ධර්මයක් හිතේ තොරා කලාතුරකින් අපට දෙකම ඒ දෙකම හම්බෙච්ච තැනදී අපි සැබෑම රැකවරණයට යමු නැතිනම් අපි පිටපතුනි අන්ධය වගේ අපට මෙරළයක් වෙනවා. ඉතින් එවැනි අවාසනාවන්ත අවස්ථාවක් උදා කරගන්න නැතුව ලැබිච්ච වාසනාවන්ත අවස්ථාවකද සැබෑ රැකවරණය ඇති කරගන්න මේ පිටවත් පිරිස උත්සාහ කරන්න. ඒ සඳහා මේ උතුම් බුද්ධ වචනය මේ පිටවතුන්ට උපකාරයක් කරගන්නවා කියලා අවිස්තර